කියන්න මා සමග සාදු සාදු බුදුරුවන වඳින්ටයි සාදු සාදු සදහම් නමදින්ටයි සාදු සාදු සංගරුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නමදින්ටයි ගෞතම මුනිඳුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහිවෙන්ටයි ලෝතුරු සංග ගුණ සිහි කර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලැබෙන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි වන්දිමි වන්දිමි සිරි සදහම් වන්දිමි වන්දිමි වන්දිමි සංගරුවනද වන්දිමි වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි සා ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි හොරණ මහමෙවුනාව භාවනා අසපුව පිහිටුවලා වර්ෂයක් ගත වීම නිමිත්තෙන් අද මේ පින්කම සිද්ධ කරන්නේ ඒ නිසා පළමුවම පළමුවම අපි සීලු දෙනා මේ වර්ෂේ පුරාවට රැස් කරපු සියලුම පුණ්‍ය ධර්මයන් මේ මේ මහමෙවුනාම භවනාසපුව මහත් ශ්‍රද්ධාවෙන් ගෞතම බුද්ධ ශාසනයට පූජා කළ අපේ පින්වත් සුබසිංහ මහත්මයාට ඒ වගේම ඒ තුමියගේ ඒ මහත්මයාගේ ආදරණීය ස්වාමි දියණියට දරුවන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ මහා පින හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරලා අපි මේ ධර්ම දේශනාවට සූදානම් වෙමු. අද මේ පින්වතුන්ට අහන්න ලැබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ ඇතුළත්ව තිබෙන අනුරුද්ධ මහරහතන් වහන්සේගේ දේශනාවක් ඔබ අහලා ඇති අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන්ගෙන් අග්‍රයි බොහෝ විට දෙවියන් එක්ක කතාබස් කරලා තියෙන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. ඒ වගේම දෙවියන් එක්ක කතාබස් කරලා තියෙනවා මුගලන් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ විවේක වේලාවට දිව්‍ය ලෝක චාරිකාවේ වඩින. දිව්‍ය ලෝක චාරිකාවේ වැඩම කරලා ඒ දෙවිවරු මුණ ගැහිලා ඒ දෙවිවරුත් එක්ක කතාබස් කරලා මිනිස් ලෝකෙට ඇවිල්ලා විස්තර කියනවා. එතකොට ඒ ගොඩාක් දෙවිවරු මාර්ගඵලලාභී අය. මනුස්ස ලෝකෙදී බොහෝ අය සෝතාපට්ටි අංග සමාදන් වෙලා තියෙනවා. මොනවද සෝතාපට්ටි අංග? සෝතාපට්ටි අංග හතරක් තියෙනවා. ඔව්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන පැහැදිලා ඒ චිත්ත ප්‍රසාදයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන ඒක එයාගේ චිත්ත ප්‍රසාදයට මොනවා වුණත් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැන චිත්ත ප්‍රසාදයක් තියෙනවා චතුරාර්ය සත්‍ය ගැන නිවන ගැන චිත්ත ප්‍රසාදයක් තියෙනවා ඒ සිතේ පැහැදීම Tamanට මොනවා වුණත් වෙනස් වෙන්නේ නැහැ එවැගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේලා ගැන මාර්ගඵලලාභීන් ගැන පැහැදීමක් තියෙනවා. Tamanට එහෙම රහතුන් වහන්සේලා මාර්ගඵලලාභීන් නොදැක්ක කියලා තමන්ගේ හිතේ ඇතිවෙච්ච පැහැදීම වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තමන් සමාදන් වුණු සීලයක් තියෙනවා. ගිහියෙක් කෙනෙකුට නම් පංච සීලේ පොය දවසට අට සිල් මේ සිල් පද හැම තිස්සෙම යා පරිස්සමෙන් ආරක්ෂා කරනවා මේවට තමයි සෝතාපට්ටි අංග කියලා කියන්නේ ඉතින් මේ සෝතාපට්ටි අංග ඇති දෙවිවරු මහත් රාශියක් මේ දිව්‍ය ලෝකවල ඉන්නවා දෙවියන් ගැන හොඳ දැනුමක් තියෙන රහතන් වහන්සේ නමක් තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ. ඉතින් අනුරුද්ධ මහරහතන් වහන්සේ මෛත්‍රී භාවනාව ගැන කරපු දේශනාවක් අද අපි ඉගෙන ගන්නවා. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ පංචකංග කියලා හිටියා වඩු බාස් කෙනෙක්. වඩු බාස් කෙනෙක් කියන්නේ රජුරුවන්ගේ ඔය වඩු කටයුතු කරන ලී වැඩ කරන ප්‍රධාන බාසුන්නේ. ඒතර යාගේ නම මොකද්ද? පංචකංග. එයා දවසක් යාගේ ගෝලයෙකුට කතා කළා පුරුෂයෙකුට. කතා කරලා කිව්වා පින්වත් පුරුෂයේ අපේ පින්වත් අනුරුද්ධයන් වහන්සේ මුණ ගැහෙන්න යන්න. ගිහින් මගේ වචනේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ පායුග වන්දනා කරන්න ස්වාමීනි පංචකංග කියන ජේෂ්ඨ වඩිතුමා ඔබ වහන්සේගේ පා වන්දනා කරනවායි කියලා. ඊට පස්සේ මෙහෙම කියන්න ස්වාමීනි අනුරුද්ධයන් වහන්සේ ඔබ වහන්සේත් සමග තවත් හතර නමක් හෙට දවසේ මේ පංචකංග ජේෂ්ඨ වඩිතුමාගේ ගෙදරට දානිට වඩින්න ඒ වගේම කියන්න අනේ ස්වාමීනි ටිකක් වේලාසනින් වඩෙන්න. මොකද මේ පංචකංග වඩුදෙටුතුමාට හරියට රාජකාරී තියෙනවා. ඉතින් මේ පුද්ගලයා අනුරුද්ධ මහරහතන් වහන්සේව සොයාගෙන ගියා. ගිහින් අනුරුද්ධ මහරහතන් වහන්සේට ආදරෙන් වන්දනා කළා. වන්දනා කළා කිව්වා ස්වාමීනි මේ වන්දනා කරන්නේ ඔබ වහන්සේගේ පායුග මේ වන්දනා කරන්නේ පංචකංග වඩු ජේෂ්ඨතුමා. ස්වාමීනි එතුමා ඔබ වහන්සේ මුල් කරගත්තු හතර නමකට හෙට දවසේ දානේ පිණිස ආරාධනා කරනවා. ඉතින් ස්වාමීනි මේ පංචකංග වඩුදෙටුතුමාට හරියට රාජකාරි බහුලයි. ඒ නිසා වේලාසනින් වඩින්න. ඉතින් අනුරුද්ධ මහරහතන් වහන්සේ නිශ්ශබ්දව ඒ ආරාධනාව පිළිගත්තා. පිළි අරගෙන හිට පහුවෙන්දා උදේ වරුවේ සිවුරු පුරවාගෙන ස්වාමීන් වහන්සේලා තව තුන් නමක්. එතකොට හතර නමයි. පංචකංග වඩුදෙටුතුමාගේ නිවසට වැඩම කළා. එතකොට ඒ පංචකංග හොඳට දානමාන වලින් මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කළා. උපස්ථාන කළා දන් වළඳලා වුණාට පස්සේ මේ පුංචි ආසනයක වාඩි වෙලා කියනවා මෙහෙම ස්වාමීනි මට ලොකු ස්වාමින් වහන්සේලා මුණ ගැහුණා. එතකොට ඒ ලොකු ස්වාමින් වහන්සේලා මට කිව්වා පින්වත් ගෘහපතිය අප්‍රමාණ චේතෝ විමුක්තිය වඩන්නේ කියලා මට මේ අප්‍රමාණ චේතෝ විමුක්තිය වඩන්නේ කියලා මෛත්‍රී භාවනාව කියා දුන්නා. ඒ වගේම ස්වාමීනි මට තවත් ස්වාමීන් වහන්සේලා හම්බ වුණා තවත් තෙරුන් වහන්සේලා. උන්වහන්සේලා මට කිව්වා පින්වත් ගෘහපතියේ මහත්ගත චේතෝ විමුක්තිය වඩන්නේ කියලා. එතකොට සමහර ස්වාමීන් වහන්සේලා අර ගිහි පින්වතාට කිව්වා අප්‍රමාණ චේතෝ විමුක්තිය වඩන්න කියලා. සමහර ස්වාමීන් වහන්සේලා ඒ පංචකංගට කිව්වා මහග්ගත චේතෝ විමුක්තිය වඩන්න කියලා. ඉතින් මෙයා දැන් මෙයා මෙයාට මේ ගැන ප්‍රශ්න දෙන්නේ. ඉතින් පංචකංග අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ මහග්ගත චේතෝ විමුක්තියේ අප්‍රමාණ චේතු විමුක්තිත් අර්ථය එකයිද? ඒ කියන විදිහද වෙනස්. එහෙම නැත්නම් කියන විදියත් වෙනස්ද? අර්ථත් වෙනස්ද? ඊට පස්සේ කියනවා ස්වාමීනි මට නම් මෙහෙම හිතෙන්නේ. මට නම් හිතෙන්නේ මේ අප්‍රමාණ චේතු විමුක්තිය කියලා අපි යම් මෛත්‍රී භාවනාවක් වඩනවාද මහග්ගත චේතු විමුක්තිය කියලා යම් මෛත්‍රී භාවනාවක් වඩනවාද මේ භාවනා දෙකම එකයි. ඒක මේ කියන විදිහෙන් තමයි වෙනස් කියලයි මට හිතෙන්නේ කියලා මේ පංචකංග වඩුදෙටතුමා කිව්වා. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ පංචකංග වඩුදෙටතුමාට මෙහෙම කියනවා. පිංග ගෘහපතිය අප්‍රමාණ චේතෝ විමුක්තියක් තියනවාද? භාග්‍යත චේතෝ විමුක්තියක් තියනවාද? මේ දෙක අර්ථ වශයෙන්ුත් වෙනස්. කියන ක්‍රමේනුත් වෙනස්. ඒක මෙන්න මේ විදිහට තේරුම් ගන්න කියනවා. මේ අර්ථ වශයෙන් වෙනස් වෙන්නේ කොහොමද? මේ කියන විදිහේ වෙනස් වෙන්නේ කොහොමද කියලා මෙන්න මෙහෙම තේරුම් ගන්න කියනවා මේ මෛත්‍රී භාවනාව. පින්වත් ගෘහපතිය අප්‍රමාණ චේතු විමුක්තිය ඇති වෙන විදියට මෛත්‍රී වඩන්නේ මෙහෙමයි. ඉදගහපති භික්ඛු පින්වත් ගෘහපතිය භික්ෂුව මෙත්තා සහගතේන චේතසා මෛත්‍රී සහගත සිතින් ඒකන් දිසම් පරිත්වා විහෙරති. එක දිශාවකට පතුරවා වාසය කරනවා. තථා ဒ ුතිය. ඒ විදිහට දෙවෙනි දිශාවටත් පතුරුවා වාසය කරනවා. එක දිශාවට කිව්ව අපි කියමු නැගෙනහිර දිශාවට මෛත්‍රිය පතුරුවා වාසය කරනවා. ඊට පස්සේ දකුණු දිශාවට මෛත්‍රී පතුරුවා වාසය කරනවා. ඊට පස්සේ බටහිර දිශාවට මෛත්‍රී පතුරුවා වාසය කරනවා. ඊට පස්සේ ඔව් උඩ දිසා උතුරු දිසාවට මෛත්‍රී පතුරවා වාසය කරනවා. ඊට පස්සේ උඩ යට හර සතට අප්‍රමාණ වූ සමාධිමත් සිතකින් සියලු ලෝකයාට මෛත්‍රී වඩලා වාසය කරනවා. පින්වත්නි සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මෛත්‍රී වැඩිමේ සිද්ධ වෙන්නේ තමාගේ හිතේ ඇතිවෙන තරහ නැති වෙන එක විතරයි. ඒකෙන් මේ බාහිර ලෝකයට ඔය දිශාවසෙන් වැඩුවා කියලා ප්‍රයෝජනයක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. දන්නේ නැති අය. අනුරාධපුර යුගයේ කරඬුලෙන ආරණ්‍ය වැඩ හිටපු එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා මෛත්‍රී පතුරවනවා දස දිශාවට. එතකොට මේ මෛත්‍රී පතුරවන ස්වාමීන් වහන්සේ වස් කාලේ ඉවර වෙලා වඩින්න පිටත් වෙන්න දැන් හෙට උදේ යන්න. අද කවුද අඬන වැහෙනවා. ඊට පස්සේ ඇහුවා කවුද කියලා. කිව්වා අනේ ස්වාමීනි මම මේ කුටිය ළඟ වෘක්ෂයේ ඉන්න දෙව්දුව ඇයි අඬන්නේ? අනේ ස්වාමීනි ඔබ වහන්සේ වඩින් නිසා මේ අඬන්නේ කියලා. ඇයි කියලා ඇහුවා. ඔබ වහන්සේ මේ වැඩියට පස්සේ මේ අමනුෂ්‍ය හරි සමගින් ඉන්නවා කියලා. නැත්තම් මේ හිටපු මේ වනාන්තර හිටපු අමනුෂ්‍යයන් එකාට එක මරාගත්තා කියලා. එහෙනම් මිනිස්සු විතර නෙමෙයි මේ මරාගෙන ඉල්ල කරන්නේ. ඉතින් මිනිස් විතරක් නෙමෙයි මේ මාරාගෙන ඉල්ල කරන්නේ අමනෝසිත කරනවා. ඉතින් කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ මෙත් සිත වඩන්න පතුරවන්න ගත්තාම හැමෝටම මේක තේරෙන්න ගත්ත කිව්වා. ඔබ වහන්සේගේ මෛත්‍රිය අනිත් හැමෝටම තේරිලා එක්කෙනාට එක්කෙනා ඒගොල්ලන්ගේ තරහ නැති කරගෙන බොහොම සමගින් වාසය කරනවා. අනේ ස්වාමීනි මම මේ අඬන්නේ මේ පරිසරය ආයේ වෙනස් වෙයි කිව්වා. එහෙනම් මං එහෙනම් ඉන්නම් කියලා හිටියා. ඊළඟ වස් සිවුරේකට දැන් මොන පිටත් වෙන ලෑස්ති වුණා. ආයෙත් අඬන වරදෙව්වේ. අන්තිමට ඒ ස්වාමීන් වහන්සේ එතන ඒ ස්ථානයේම අරහත්ත්වයටපත් වුණා. ඒ ස්ථානයේදීම පිරිනුවම් පෑවා. මෙතක මේකෙන් අපිට පේනවා මේ මෛත්‍රිය ගැන. ඒතර මෛත්‍රියේ ආනිසංස ගැන කියද්දී මේක තමාට විතරක් ලැබෙන එකක් නෙමෙයි. ඒක අනිත් අයටත් ලැබෙනවා. ඒක නිසා තමයි තියෙන්නේ දේවතා රක්칸ති. දෙවියෝ ආරක්ෂා කරනවා. මනුෂානම් පියෝ හෝති. මිනිසුන්ට ප්‍රියයි. අමනුෂානම් ප්‍රියෝ හෝති. අමනුෂ්‍යන්ටත් ප්‍රියයි. හදිසි අනතුරු වලින් වළකින මේ ඔක්කොම ආනිසංස සෑහෙන විස්තර තියෙනවා මෙත්තා ආනිසංස සූත්‍රයේ. ඉතින් මේ දැන් අපි මේ කිව්වේ අප්‍රමාණ චේතෝ විමුක්තිය කියන්නේ එතකොට දිශා වශයෙන් ප්‍රමාණ රහිත කොට මෙත් සිත පැතිරවීම. ඉතින් මේකේ තියෙනවා මේ දිශා වශයෙන් ප්‍රමාණ රහිත කොට පතුරන්නේ කොහොමද? මේ දිශාවේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසී ජීවත් වෙත්වා සාන්ත සුවයටපත් වෙත්වා කියලා මෙත් සිත පතුරවනවා. ඒතර මේක තමයි බුද්ධ කාලයේ ඉඳලා කෙරෙන භාවනාව. මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබිච්ච භාවනාව මේ මෛත්‍රී වැඩිල්ල කාලයකින් මේ වෙනස් වෙනවා. මේ වෙනස් වෙලා තමාට විතරක් වොන්න ගොඩාක් වෙලා වඩා ගන්නවා. එක වචනයක් අරගෙන වඩන්න කියනවා. ඊට පස්සේ කියනවා තමන් හිතවත් කෙනෙක් අල්ලගෙන මෛත්‍රී වඩන්න කියනවා. ඊට පස්සේ තමන්ට මධ්‍යස්ථ කෙනෙක් අල්ලගෙන වඩන්න කියනවා. මේ මේ එහෙම මුකුත් විස්තර කරන්නේ අපමාන චේතු විමුක්තිය, මහාගත චේතු විමුක්තිය. ඒත් අපමාන චේතු විමුක්තිය ඒතර ඒ විදිහට වඩනවා. ඊළඟට තියෙනවා මේ කරුණා සාගත කරුණාව වඩනවා. කරුණාව වඩන්නේ කොහොමද? කරුණාව නැගෙනහිර දිශාව මුල් කරගෙන කරුණාව වඩනවා. නිදුක්විත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා කරුණාවක් ඇති වෙලා කරුණාව වඩනවා ඒක දිශාවකට ඊට පස්සේ දකුණු දිශාවේ සීළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා ඔන්න වඩන මෛත්‍රිය ඒක කරුණාව ඊට පස්සේ වඩනවා නැගෙනහිර එක දිශාවක් මුල් කරගෙන මුදිතා මුදිතා භාවනාව මුදිතා වඩන්නේ කොහොමද ඈ මේ දිසාවේ සිටින සියලු සත්වයෝ ලැබුණු යම් සම්පතක් ඇත්නම් ඒ සියලු සම්පත් නොපිරිහි පවතිවා. ලද සම්පතින් නොපිරිහිත්වා. යථාලද්ද සම්පත්තිතු මා විගච්ඡන්තු. මේ සත්වයන්ට පැමිණ තිබෙනා වූ සැප සම්පත් අහිමි නොවිත්වා. ඒක අපිට තවදුරටත් වඩන්න පුළුවන් අපිට මේ උතුරු දිශාවක් මුල් කරගෙන මේ අසවල් දිශාවේ සිටින සියලු සත්වයෝ ශ්‍රද්ධාවෙන් දියුණු වෙත්වා සීලෙන් දියුණු වෙත්වා ශ්‍රුතෙන් දියුණු වෙත්වා ත්‍යාගයෙන් දියුණු වෙත්වා ප්‍රඥාවෙන් දියුණු වෙත්වා ලැබූ සප සම්පත් වලින් දියුණු වෙත්වා නොපිරිහෙත්වා එතකොට එයාගේ ඊර්ෂ්‍යාව ඇති වෙයිද නෑ ඒක මුදිතා මුදිතාව කියන එක හරි මිනිස්සුන්ට උවමනයි. ඊළඟට උපේක්ඛා කම්මස්සකා මේ දිසාවේ සිටින සියලු සත්‍යෝ කර්මයේ සුඛීය කොට පවතිනවා. කර්මයේ දායාද කොට පවතිනවා. කර්මයේ උප්පත්ති ස්ථාන කොට පවතිනවා. කර්මයේ නෑදෑ කොට පවතිනවා. මේ සියලු සත්‍යෝ යම් කර්මයක් කරනවාද කල්යාණ වූ හෝ පාපී වූ ඒ කර්මයේ තමයි මේ සත්‍යව අරගෙන යන්නේ කියලා වඩනවා. ඒකට කියන උපේක්ෂා භාවනාව කියලා. මේ විදිහට දිසා වශයෙන් මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා දිසා වශයෙන් වඩනවා ප්‍රමාණයක් නැහැ. ඒ කියන්නේ දැන් සීමාවක් නැහැ. මෙච්චර සීමාවක් තුලයි මේ දිශාව තියෙන්නේ කියලා. එතකොට සීමා රහිත ප්‍රමාණ රහිත කොට මෛත්‍රී චිත්තය කරුණා මුදිතා උපේක්ඛා වැඩි වීම සියලු ලෝකයාට ඒ දිශාව නගනහිර දිශාවේ යම්තා සත්‍යයන් සියලු ලෝකයට ඒ දිශාව වඩනවා අයං උච්චති ගහපති අප්පමානා චේතෝ විමුක්ති. පින්වත් ගෘහපතිය මේකට තමයි කියන්නේ අප්‍රමාණ චේතු විමුක්තිය කියලා. දැන් බලන්න මේ මිනිස් ලෝකේ ආපු අපිට කොච්චර දුර්ලභ වාසනාවක්ද ගෞතම සාසනයෙන් ලැබුණේ. ගෞතම සාසනයේ පහළ වීම නිසායි ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසායි. මේ ලෝකයේ දෙවියන්ට මිනිසුන්ට මේ සෑම දෙයක්ම ලැබෙන්නේ. නැත්තම් අපි අපි ඔහි උපන්නන් වාලේ ඉපදිලා ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙලා අපට කර්මානුරූපෝහි කර්ම රැස් කරගෙන මැරෙන්නන් වාලේ මැරී යන්නට වෙනවා. අන්න එකෙන් අපි අත්මිදුනේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපට ලැබුණ නිසා කතමාච භික්කවේ මහග්ගතා චේතෝ විමුක්ති පින්වත් ගෘහපති මහග්ගත චේතෝ විමුක්තිය කියන්නේ මොකද්ද? අන්න මහග්ගත චේතෝ විමුක්තිය විස්තර කරනවා. ඔන්න කෙනෙක් භාවනා කරනවා එක ගහක් යට. ඊතරයන් හිතනවා මේ මහග්ගත කියලා කියනවා තීරණය කරනවා මම මේ මේ වෘක්ෂෙවන ප්‍රමාණයේ ඉන්න යම් තාක් සතුන් ඇත. මේ සත්‍යයන් තමයි දැන් මම ආරමුණු කරගන්නේ. කෙලේ සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය පතුරවනවා. කරුණාව පතුරවනවා. මුදිතාන උපේක්ෂාව පතුරු වෙනවා. ඒකට කියන්නේ මොකද්ද? මහාගත චේතෝ විමුක්තිය. ඊට පස්සේ කල්පනා කරනවා රුක් රුක් සෙවන දෙකක් තියෙනවා. ප්‍රමාණියයි එතකොට ඒ ප්‍රදේශය පුලුල් කරනවා. රුක් රුක් සෙවන දෙක තුනකට ප්‍රදේශය පුලුල් කරනවා. පුලුල් කරලා හිතනවා මේ තා ප්‍රදේශය තමයි දැන් මං අරමුණු කරගන්නේ. අරමුණු කරගෙන මේ තා ප්‍රදේශයේ මං මෛත්‍රී චිත්තේ පතුරවනවා. කරුණාව, මුදිතා, උපේක්ෂා පතුරවනවා කියලා. ඒක මහග්ගත චේතය මුක්තිය. ඊට පස්සේ ඒ දැන් රුක් ගස් දෙක තුනක් නේ පැතිරෙන්නේ. දැන් ඒක සාමාන්‍ය ලොකු ප්‍රදේශයක්. ඊට පස්සේ ආ හිතනවා නෑ මම මුළු ගමක් ගමක් අරමුණු කරගන්නවා. කියලා දැන් එයා සම්පූර්ණ ගම. එයා ඉන්න සම්පූර්ණ ගමම ආරමුණු කරගෙන හිතන මේක තමයි මම මෛත්‍රී භාවනාව වඩන ප්‍රදේශය කියලා ඒ ප්‍රදේශයේ සීමා කරගෙන එයා මෛත්‍රී වඩනවා. ඒකට කියන්නේ මොකද්ද? මහග්ගත චේතෝ යොමුතිය. ඊට පස්සේ එයා ඒ විදිහට මෛත්‍රී වඩලා හිට එයා හිතනවා මම දැන් ගම් හතරක් පහක් ගන්නවා තුනක් හතරක්. අර ගම් ප්‍රදේශය පුළුල් කරලා හිට මෛත්‍රී වඩනවා. ඒකට කියන්නේ මහග්ගත චේතෝ විමුක්තිය. ඊට පස්සේ ආ හිතනවා නෑ මම රටක් ගන්නවා. විශාල ජනපදයක්. කොසල් ජනපදේ මගධ රාජ්‍යයේ මේ වගේ විශාල නැත්නම් අපිට නම් ලංකාව රටක් වශයෙන් ගත්තා. අරගෙන ලංකාව මුළු මුළු ලක්දිවම සීමා කරගෙන එයා ඔන්න වඩනවා. ඔව් මෛත්‍රී වඩනවා. ඒක මොකද්ද? මහාගත චේතේ මුත්‍ති මේ ලංකා ද්වීපයේ සිටින සියලු සත්වයෝ කියලා මෛත්‍රී වඩන වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයටපත් වෙත්වා කියලා වඩනවා. එතකොට ඒක මොකද්ද? මහග්ගත චේතෝ විමුක්තිය. ඊට පස්සේ රටවල් කීපයක් ගන්නවා. ලංකාවයි, ඉන්දියාවයි, අපි ගත්තොත් පාකිස්තානයයි, බංග්ලාදේශෙම රටවල් කීපයක් ගත්තා. අරගෙන මොකද කරන්නේ? ඊට පස්සේ රටවල් කීපයටම මෛත්‍රිය පතුරවාගෙන එයා වාසය කරනවා. ඒක මොකද්ද? මහාගත චේතු විමුක්තිය. ඊට පස්සේ තියෙනවා මහරාජ්‍ය. ඒතර මේ සම්පූර්ණ මේව කරගෙන මහරාජ්‍ය අල්ලගෙන අරමුණු කරගෙන මෛත්‍රී වටනවා. ඊට පස්සේ මේකේ තියෙන මහරාජ්‍ය කීපයක් අරමුණු කරගෙන මෛත්‍රී වඩනවා. ඊට පස්සේ සම්පූර්ණ මේ පෘථුවිය මේ මහ පොළවේ මේ සාගරයෙන් සීමා වී ඇති මේ මහ පොළවේ යම්තාක් සියලු සත්වයෝ කියලා මේ චිත මෙනෙහි කරලා මෛත්‍රී වඩනවා. ඒ මෛත්‍රී වඩන එකට කියනවා මහග්ගත චේතු විමුක්ති. ඉතින් අනුරුද්ධ මහරහතන් වහන්සේ පංචකංගට කියනවා පින්වත් ගෘහපතිය දැන් ඔබට තේරෙනවද මේ අප්‍රමාණ චේතු විමුක්තියත් මහාගත චේතු විමුක්තියත් ආර්ථ වශයෙන් වෙනස්. ඒක කියා දෙන ක්‍රමේනොත් වෙනස්. ඊට පස්සේ කියනවා අනුරුද්ධ මහරහතන් වහන්සේ පංචකංග මේ උත්පත්ති ලැබන ක්‍රම උත්පත්ති ලැබීම් උත්පත්ති ලාභ හතරක් තියෙනවා. දැන් මේ කියන්නේ මේ භාවනාවත් එක්ක සම්බන්ධ එකක්. කෙනෙක් ඉන්නවා කෙනෙක් ඉන්න පුළුවනි මේ එයා ඒ විදිහට භාවනාව මෛත්‍රී භාවනා කරද්දී යාට ඇතිවෙන්න පුළුවන් පොඩි ආලෝකයක්. එදුරේ පොඩි ආලෝකයේ තුල තමයි මෛත්‍රී වඩන්නේ. ඊට පස්සේ එයා මරණින් මතු එයා මරුණට පස්සේ ගිහිල්ලා උපදිනවා පුංචි ආලෝක ජීවිත තියෙන දෙවිවරු ළඟ. පරිත්තාබ පරිත්ත ආබ ආබ කියන්නේ ආලෝකේ පරිත කියන්නේ කුඩා. කුඩා ආලෝක සහිත දෙවිවරු අතරේ තමයි යාගෙන් උපදින්නේ. ඊළඟට කියනවා පින්වත් ගෘහපතිය තව සමහරු ඉන්නවා ඒගොල්ලෝ මෛත්‍රිය අප්‍රමාණ චේතු විමුක්තිය මහග්ගත චේතු විමුක්තිය වඩද්දී ඒගොල්ලන්ට ඇති වෙන ශාල ආලෝකයක් හිතට වැටෙනවා. එතකොට එයා ඒගොල්ලෝ අප්‍රමාණ ආලෝකය තුල මෛත්‍රිය පතුරවාගෙන වාසය කරනවා. එහෙම වාසය කරාම ඒ අය මරණයෙන් පසු ගිහින් උපදිනවා. අප්පමානාභ අප්‍රමාණ ආලෝකය ඇති දෙවිවරුන් ඉන්නවා. ඒ අන්නේ දෙවිවරු අතරේ තමයි මෙයා ගිහිලා උපදින්නේ. ඒ වගේම පින්වත් ගෘහපතිය තව සමහරුන්ට ඇතිවෙන ආලෝකයක් ඒ ආලෝකේ පැහැදිලි නැහැ. ඒ ආලෝකේ කිලුටුයි. ඒ කිලුටු ආලෝකේ තුල යා මෛත්‍රී වඩනවා. මේ සිත පතුරවා වාසය කරනවා. ඒ අය ගිහිලා උපදිනවා සංකලිට්ටාව කිලුටු එළිය ඇති දෙවියන් ඉන්න. දෙවියන් අතරේ ඒ අය ගිහිලා උපදිනවා. තව කෙනෙක් මෛත්‍රී භාවනාව අපමාන චේතු විමුක්තිය මහාගත චේතු විමුක්ති වඩද්දී එයාට ආලෝකයක් ඇති වෙන හරිම දීප්තිමත් පිරිසිදු ආලෝකයක්. එයාගේ හිතට වැටහෙනවා. ඒතර ඒ එතන තමයි යා මෛත්‍රී භාවනාව දිගටම වඩන්න ගන්න. එයා මරණින් මත්තේ උපදිනවා පරිසුද්ධාභාව දීප්තිමත් පිරිසිදු ආලෝකයේ සහිත දෙවිවරු ඉන්න ඒ දිව්‍ය ලෝකේ යා ගිහින් උපදිනවා ඊට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා පින්වත් ගෘහපතිය සමහර කාල තියෙනවා මේ දෙවිවරු ඔක්කොම එකතු වෙනවා දෙවිවරු ඔක්කොම එකට එකතු වෙනවා. රැස්වීම. රැස්වීම වලට එකතු වෙනවා. දිවිරු රැස්වීම වලට එකතු වුනහම ඒගොල්ලන්ගේ මේ වර්ණවල වෙනස්කම් පේනවා. ඒගොල්ලන්ගේ වර්ණවල වෙනස්කම් පේනවා. හැබැයි එළියේ ආලෝකයේ වෙනස්කම් පේන්නේ නෑ. ඔක්කොම එකට ඉන්න නිසා ආලෝකයේ වෙනස්කම් පේන්නේ නෑ. හැබැයි වර්ණවල නම් වෙනස්කම පේනවා. කියනවා පින්වත් ගෘහපති මේ දෙවියන්ගේ රැස්වීම් වලදී ඇතිවෙන මේ වෙනස්කම මේ වගේ එකක් කියනවා. ගෙයක් ඇතුළට පොල් තෙල් පහන් ගොඩාක් පත්තු කරලා ගෙයක් ඇතුළේ මේසෙක් උඩ තියෙනවා. තිබ්බහම ඒ එක එක පහනේ වර්ණී වෙනස්කම පේනවා. හැබැයි එළියේ වෙනස්කම හොයන්න බෑ. මොකද ඔක්කොම පහන් ආලෝක එකට තියෙන නිසා. ඊට පස්සේ කියනවා පින්වත් ගෘහපතිය තී රැස්වීම ඉවර වෙලා දෙවිවරු එළියට යනවා. එක එක්කෙනා. එළියට ගියාට පස්සේ ඒගොල්ලන්ගේ වර්ණී වෙනස්කමක් පේනවා. ආලෝකයේ වෙනස්කමක් පේනවා. ඒ මේ වගේ කියනවා අර gedara තියෙන පොල්තෙල් පහන් ඔක්කොම එක එක එළියට ගන්නකොට ඒකේ ආලෝකීත් වෙනස පේනවා. ඒ වර්ණීත් වෙනස පේනවා. මෙන්න මේ වගේ තමයි කියනවා. තියෙන්නේ. ඊළඟට කියනවා ඒ වගේම ආ පින්වත් ගෘහපතිය මේ දෙවිවරුන්ගේ තියෙනවා මේ හොඳ දෙයක් කියනවා. මොකද්ද මේ දෙවිවරුන්ට තියෙනවා දිව්‍ය විමාන. මේ විමානවල මේගොල්ලෝ මේ මේ විමාන හිතෙන් බදාගෙන නැහැ කියනවා. මේ විමාන මගිය මේවා නිට්ටයයි මේවා ස්ථිරයි මේවා සදාකාලික දේවල් කියලා ඒවා බදාගෙන නැහැ කියන අපි වගේ මේ වැටවල් වලට තියෙන මනුස්ස ලෝකනේ වැටවල් වලට කොස් ගෙඩියට පොල් ගෙඩියට බදාගෙන ඉන්නවනේ ඒක නිට්ටයයි ස්ථිරයි කියලා එහෙම නැහැ කියනවා උපමාවක් කියනවා. ඒක මේ වගේ කියනවා. මිනිස්සේ කඩක් අරගෙන යනවා. කඩක් අරගෙන යනවා. කඩේ මොනවා හරි පළතුරු, එක්ක කෑම අරගෙන යනවා. එක්ක වට්ටියක්. වට්ටියක් ඔළුවේ තියාගෙන ඒක කෑම දාගෙන යනවා. එතකොට මේ කඩේ වට්ටියේ මැස්සු අහලා ඉන්නව නේද කියලා අහනවා. එතකොට මැස්සු මේ කඩේ වහලා ඉන්නේ මේක නිත්‍යයි කියලා හිතාගෙනද? මේක ස්ථිරයි කියලා හිතාගෙනද මේක සදාකාලිකයි කියලා හිතාගෙන දැන් මැස්සෝ ඒකේ සතුටින් ඉන්නවද කියලා. කියන කඩේ ඉන්න මැස්සෝ ටික එක්කෝ වට්ටියේ ඉන්න මැස්සෝ ඒ වට්ටිය අරගෙන යනවා එහෙට මෙහෙට. නමුත් මේ මැස්සෝ ඕනම වෙලාවක ඒක අතාරින්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ. හැබැයි ඒකේ සතුටින් ඉන්නවා කියලා. මේ වගේ තමයි කියනවා දෙවිවරු. දෙවිවරු Tamanට ලැබුණු විමානවල හරිම සන්තෝෂෙන් ඉන්නවා කියනවා. ඒ විමානවල සතුටින් වාසය කරනවා. හැබැයි මේවා නිට්ටයයි මේවා ස්ථිරයි මේවා සදාකාලිකයි කියලා ගන්නෙ නෑ කියනවා. අර කදී යන මැස්සෝ වගේ කියනවා. ඒක තමයි කියලා මේ දෙවිවරුන්ගේ තියෙන වෙනස්කම. මේ වෙලාවේ එතකොට ඒ සංඝ පිරිසේ හිටියා දානෙට වැඩපු සබ්බිය කච්චාන කියලා ස්වාමින් වහන්සේ නමක්. සබ්බිය කච්චාන ස්වාමින් වහන්සේ අහනවා මේ උන්වහන්සේ කියනවා මේ අනුරුද්ධයන් වහන්සේ ඔය කියාපු කාරණා නම් හරි මාගේ කියලා. ඇයි මේවා කවුරුත් අහලා තියෙන දේවල් නෙමෙයි. නමුත් මට තියෙනවා කියනවා එක ප්‍රශ්නයක් මේ ගැන අහන්න. මොකද්ද? කියනවා ස්වාමීනි ඒ ආලෝක තියෙන දෙවිවරු හැමෝම පරිත්‍ාල්බහ පොඩි ආලෝක වලින්ද යුක්ත හැමෝම පොඩි ආලෝක වලින්ද යුක්ත නැත්තම් ඒ ආලෝක තියෙන දෙවිවරු අතරේ සමහර දෙවිවරු විශාල ආලෝක ඇතුව ඉන්නවාද එතකොට කියනවා ආයුෂ්මත් කච්චාන ඔක ඔබ තේරුම් ගන්න තියෙන්නේ අර කලින් කියාපු භවෝත්පත්ති හතර අපි කිව්වේ පරිත්තාව පුංචිලී තියෙන තැන්වල දෙවියන් අතර ගිල උපදිනවා අප්‍රමාණීලී තියෙන දෙවියන් අතර උපදිනවා කිලුටු එළියේ තියෙන දෙවියන් අතර උපදිනවා පිරිසිදු එළියේ තියෙන දෙවියන් අතර උපදිනවා කියලා හතර ආන් යනුව තමයි කියන්නේ මේක බලන්න තියෙන්නේ එහෙම බලද්දී සමහර දෙවිවරු ඉන්නවා පුංචි ආලෝකයක් ඇතුව වාසය කරනවා. සමහර දෙවිවරු ඉන්නවා අප්‍රමාණ ආලෝකයකින් වාසය කරනවා. ඒක මං ඔබෙන් අහන්නම් කියනවා මේක නෑ ඊට පස්සේ අහනවා මේ සබීකච්ඡාන ස්වාමීන් වහන්සේ නේ එහෙමනම් අනුරුද්ධයන් වහන්සේ එකම දෙවියන් අතරේ එකම දිව්‍ය නිකායක එකම දිව්‍ය පිරිසක් අතරේ කෙනෙකුට පුංචි එළියක් ඇතුව ඉන්නත් තව කෙනෙකුට අප්‍රමාණ ආලෝකයක් ඇතුව ලැබෙන්නත් මොකද හේතුව හේතුව මේකයි කියනවා ඔබට මතකද කියලා අහනවා මේක මේ මහග්ගත චේතු විමුක්තිය ගැන. මහග්ගත චේතු විමුක්තියේදී එක්කෙනෙක් වාසය කරනවා එක රුක් සෙවණක් යට ඉඳගෙන ඒ රුක් සෙවණේ ප්‍රමාණයට විතරක් මෛත්‍රී භාවනාව කරගෙන. තව එක්කෙනෙක් ඉන්නවා මේ රුක් සෙවන් රුක් මුල් ඔව් තුන හතරක් මුල් කරගෙන ඒ මෛත්‍රී භාවනාව පතුරවාගෙන වාසය කරනවා. එතකොට මේ දෙදෙනාගේ චිත්ත භාවනාව අතර වඩා උසස් කවුද කියලා අහනවා. අර එක රුක් මුලක් පමණ අරමුණු කරගෙන ඉන්න එක්කෙනාද රුක් මුල් දෙක තුනක් අරමුණු කරගෙන. රුක් මුල් දෙක තුනක් අරමුණු කරගෙන ඉන්න එක්කෙනා. ඊට පස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අහනවා එතකොට රුක්මුල් දෙක තුනක් අරමුණු කරගෙන මෛත්‍රී භාවනා වඩමින් එක්කෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා ගමක් අරමුණු කරගෙන මෛත්‍රී භාවනා වඩන. ඒතර මේ දෙන්නගෙන් වඩා උතුම් භාවනාව කරන්නේ කාගෙන්ද කියලා අහනවා. අර ගමක් ගමකට මෙච්චිත පතුරු වාසය කරන කෙනාගෙන්. ඊට පස්සේ ආනවා ගමකට මෙච්චිත පතුරු වාසය කරන කෙනෙක් ඉන්නවා. ගම් කීපේ ගම් කිහිපයක් අරමුණු කරගෙන මේ සිත පතුරවා වාසය කරන කෙනෙක් ඉන්නවා. එතකොට මේ දින්නගෙන් කවුද කියලා අහනවා වැඩිපුර හොඳට භාවනාව කරන්නේ. ගම් කීපයක් අරමුණු කරගෙන භාවනා කරන කෙනා. ඊට පස්සේ අහනවා මේ ගම් කීපයක් අරමුණු කරගෙන භාවනා කරන කෙනෙක් ඉන්නවා. ඒ වගේම විශාල රාජ්‍යයක්, රටක් අරමුණු කරගෙන භාවනා කරන කෙනෙක් ඉන්නවා. මේ දිදිනාගේ භාවනාවෙන් වඩාත්ම මහග්ගත චේතු විමුක්තිය වැඩිලා තියෙන්නේ කාගේද කියලා අහනවා. අර ගම් කීපයක් මුල් කරගත්තු එක්කෙනාට වඩා සම්පූර්ණ රටක් කරමුණු කරගෙන භාවනා කරන කෙනා. රටක් කරමුණු කරගෙන භවනා කරන එක්කෙනාද එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේම රටවල් කීපයක් අරමුණු කරගෙන භවනා කරන කෙනෙක් ඉන්නවා. මේ දින්නාගෙන් වඩාත් මහග්ගත චේතු විමුක්තිය වැඩෙන්නේ කාගේද කියලා අහනවා. රටවල් කීපයක් මුල් කරගෙන භවනා කරන එක්කෙනා. රටවල් කීපයක් මුල් කරගෙන භවනා කරන කෙනෙක් ඉන්නවා. ඒ වගේම ඉන්නවා මේ සම්පූර්ණම මේ මහා පෘථුවිය අරමුණු කරගෙන භාවනා කරනවා. එතකොට මේ මහා පෘථුවිය අරමුණු කරගෙන භාවනා කරන ඉන්න මේ දෙන්නගෙන් කවුද කියලා අහනවා වඩාත්ම මහාගත චේතු විමුක්ති වඩන්න. කියනවා ස්වාමිනිස් මේ මහා සාගරය සීමා කරගත්ත මේ මහා පොළොව සමස්ත මහා පොළොවම අරමුණු කරගෙන මෙත්සිත වාසය කරනවා. පතුරු වාසය කරන එක්කෙනාගේ භාවනාව. ඕක තමයි කියනවා මේ දෙවිවරුන්ගේ වෙනස්කම් වලට හේතුව. කොටසක් මෛත්‍රී භාවනාව පොඩියට ආරමුණු කරගෙන සමාධිය දියුණු කළා. තව කොටසක් මෛත්‍රී භාවනාව ප්‍රදේශ වශයෙන් පුළුල් අරගෙන භාවනාව දියුණු කළා. ඒ නිසයි කියනවා. ඊට පස්සේ අහනවා එතකොට ස්වාමීනි කොහොමද මේ සමහර දෙවිවරුන්ගේ ආලෝකයේ කිලුටු තවත් සමහර දෙවිවරුන්ගේ ආලෝකය පිරිසුදු කිලුටු ආලෝකයේ තියෙන දෙවිවරු සිටින්නටත් පිරිසිදු ආලෝකයේ සිටින දෙවිවරු සිටින්නටත් හේතුව මොකද්ද? මොකද මේ එකම දිව්‍ය ලෝකික මේ එකම දෙවිවරු කොට්ටාස අතර සමහරුන්ගේ ආලෝක එළියේ නැහැ. සමහරුන්ගේ ආලෝක එළියයි. ඔබට මතක ඇති අපේ උරුවන් ඇලි සෑය පින්කමේදී එහෙම සමහර අපි දැකලා තියෙන පින්තූරවලනේ සමහර හරි දීප්තිමත්. සමහර ඒවා දීප්තිය අඩුයි. ඒතර මේ දේශනාව බලමු අපිට තේරෙනවා ඒක ඇත්ත කියලා. ඉතින් මේකේ උපමාවක් කියනවා. මේක කියනවා ඒක මෙන්න මෙහෙම උපමාවක් කියන්නම් මේ බුද්ධිමත් එක්කිනකොට මේ උපමාවලුනොත් කාරණාවල් තේරුම් ගන්නට පුළුවනි. කියනවා මේ කච්චාන පොල් තෙල් පහනක් දැල් වෙනවා. තෙල් පහනක් පත්තු වෙවි තියෙනවා. හැබැයි මේකේ තෙල් පිරිසිදු නැහැ. වැටියත් පිරිසිදු නැහැ. තෙලුත් පිරිසිදු නැහැ. වැටියත් පිරිසිදු නැහැ. අඳුරු ගතියට තමයි එතකොට මේ තෙල් පහන පත්තු වෙන්නේ. ඒක ඇත්තද බොරුද? ඇත්ත. අඳුරු ගතියට තමයි ඒක දිලෙන්නේ. ඒක පිරිසිදු නැති නිසා. මේ වගේ තමයි සමහර කෙනෙක් ඉන්නවා Tamange කිලුටු සහිත ආලෝකයක් තමයි යා ලැබිලා තියෙන්නේ භාවනා කරද්දී යා ඒකේ තමයි පතුරවාගෙන වාසය කරන්නේ. ඒතර එයාට තියෙනවා මේ කායික වශයෙන් මහන්සි භාවනා කරද්දී කායික වශයෙන් ඇති වෙන මහන්සි තියෙනවා. ඒ මහන්සි සංසිඳිලත් සැහැල්ලු බවට සම්පූර්ණයෙන් සැහැල්ලු වෙලත් නැහැ. නිදිමත සම්පූර්ණයෙන් නැති වෙලත් නැහැ. හිතේ විසිරීම සම්පූර්ණයෙන් නැති වෙලත් නැහැ. ඒ නිසා කියනවා මේ යාගේ එළිය පැහැදිලි නැත්තේ. ඒ භාවනා කරනකොට ඇතිවෙච්ච ආලෝකය පැහැදිලි නැති එකයි කියනවා. ඒ කියන්නේ එයාගේ සමාධිය බලවත් නැහැ. ඒ නිසා එයාගේ ශරීරයේ මහන්සිය තියෙන්නේ, ඇඟ රිදිල්ල තියෙන්නේ. ඒතර ඇඟ රිදීම තියාගෙන එයාට වරින් වර නිදිමත එනවා. ඒක නැති වෙලක් නැහැ. ඊට පස්සේ එයාගේ හිත වරින් වර විසිරෙනවා. එහෙම තීද්දි තමයි එයා මේක කරගෙන යන්නේ. එතකොට ඒක එච්චර බලවත් නැහැ. ඒක මොන වගේද? ඔව් පිරිසිදු නැති තෙල් තියෙන පිරිසිදු නැති වැටියේ තියෙන පහනක් දිලිනවා වගේ කියන. ඒතර ඒ පහනේ දැල්වෙනවා තමයි. ඒ පහනේ තෙලියක් විහිදෙනවා තමයි. නමුත් ඒක අඳුරුයි. ඒ වගේම නෑ ඒක නිසා කියනවා මේක තමයි හේතුව කියනවා මේ මරණයටපත් වුණාට පස්සේ කෙනෙක් එච්චර ආලෝකයක් නැති අඳුරු එළිය ඇති දෙවිවරු අතර ගින් උපදින්නේ. බලන්න මිනිස් ජීවිතයේදී හරියට වැඩි හරිගස් ගත්තොත් නේ? දැන් කී දිනෙක මං හිතන්නේ මේ ගෞතම බුද්ධ ශාසනය මතුවේ කියන නිසා තමයි මෑත භාගේ බොහෝ දෙනෙක් මේ ගෞතම ශාසනයේ මේ බුද්ධ දේශනා ඔක්කොම සරල සිංහලෙන් අපි පරිවර්තනය කළාට පස්සේ සරල සිංහලෙන් තෝරලා දුන්නට පස්සේ තමයි මේවා තේරෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ මං හිතන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ධර්මයේ හැසිරෙන්න පටන් ගත්තා. ධර්මයේ හැසිරුණා. ධර්මයේ හැසිරෙන්න වීරිය කරන්න පටන් ගත්තා. මේ හේතුවෙන් බොහෝ කෙනෙකුට සුගති මාර්ගයේ විවෘත වෙලා තියෙනවා. හැබැයි මීට කලින් ඒ වගේම මේ ධර්මයට ලැබෙච්ච නැති බොහෝ දෙනෙකුට සුගති මාර්ගයේවත් විවෘත වෙලා නැහැ. තාමත් එහෙමයි. බොහෝ විට තියෙන්නේ මං හිතන්නේ මරුණට පස්සේ බොහෝ දෙනෙකුට තියෙන්නේ නිරේ තමයි. එක්ක නිරේ යනවා. එහෙම නැත්නම් තිරිසන් අපාය යනවා. මනුස්ස ලෝකෙට එනවා කියන එක දෙවියන් අතර එනවා කියන එක හිතන තරම් ලීසි කතාවක් හිතන තරම් ලීසි කතාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නියපොත්තර පස් ටිකක් අරන් පෙන්නවා. මහණෙනි මේ යමෙක් මනුස්ස ලෝකේ ඉඳලා මැරෙනවාද ආයමත් මිනිස්සු අතර උපදින්නේ මේ නියපොතරගත පස්චුට්ට වගේ පිරිසක් කිව්වා. මැරෙන්නේ මැරෙන්නේ මැරෙන්නේ යන්නේ මහ පොළොව වගේ කිව්වා. නිරේට යනවා කිව්වා. තිරිසං අපාය යනවා කිව්වා. පෙරේත වෙනවා කිව්වා. එතකොට මිනිස් ඊළඟට ආයේ පස් ටිකක් කරන් කිව්වා මේ වගේ ස්වල්ප පිරිසක් කිව්වා. දෙවියන් අතරට යන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් තමයි මිනිසුන්ට මේ දෙවි මිනිස් ලෝකේ උරුම වෙන්නේ යහපත් විදියට. ඇයි මිනිසෙකුට ගෞතම ශාසනයේ විවෘත වීම නිසා එයාට අවස්ථාවක් ලැබෙනවා උසස් සිල් රකින්න. එයාට අවස්ථාවක් ලැබෙනවා මෙච්චිත් පතුරවා වාසය කරන්න. එයාට අවස්ථාවක් ලැබෙනවා හිත සංසිඳවා ගන්න. එයාට අවස්ථාවක් ලැබෙනවා විදර්ශනා වඩන්න. එයාට අවස්ථාවක් ලැබෙනවා දන් දෙන්න. එයාට අවස්ථාවක් ලැබෙනවා ගැඹුරු ධර්ම නුවණින් විමසලා අවබෝධ කරගන්න. දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස කටයුතු කරන්න එයාට අවස්ථාවක් ලැබෙනවා. අනේ නිසා තමයි එයාට මරණින් මත්තේ උසස් තැනකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනුරුද්ධ මහරහතන් වහන්සේ ඊළඟට අර ස්වාමීන් වහන්සේට උත්තර දෙනවා පහනක් තියෙනවා හොඳට පත්තු වෙවි. තියෙනකොට මේ පහන මේ පහනේ තෙල් හරි පිරිසිදුයි. හොඳ අලුත් තෙල්. ඒ වගේම හොඳ අලුත් වැටියක් දාලා තියෙනවා. එතකොට පහන එළිය කොහොමද කියලා අහනවා. එතකොට පහන එළිය දීප්තිමත් අඳුරු ගතියක් නැහැ. මේ වගේ කියනවා සමහර කෙනෙක් භාවනා කරනවා. භාවනා කරලා මහග්ගත චේතු විමුක්තිය, අපමාන චේතු විමුක්තිය ආදී භාවනා කරද්දී මෙයාගේ හිත හරි දීප්තිමත්. පිරිසිදු වෙනවා. එතකොට මෙයාට කායික වශයෙන් මහන්සියක් නැඟ සැහැල්ලු වෙනවා. සමහරුන්ට වෙනවා සමහරුන්ට නෑ. ඒක මේ වෙනස්කම තියෙනවා. මේකේ තේරුම ඔක්කොටම එකම විදියට මේක වෙන්නේ නෑ කියන එකයි. ତොර සමහර කෙනෙක් කියනවා ශාරීරික සම්පූර්ණයෙන්ම සැහැල්ලු. යාට පැය ගාණක් වුණත් ඉන්න පුළුවන්. භාවනා කරගෙන යනකොට. එතකොට නිදිමතක් එන්නේ නෑ. සම්පූර්ණයෙන්ම යාගේ හිත ප්‍රබෝධමත්. නිදිමතක් නැතුව ඉන්න පුළුවන්. උද්දච්ච කුක්කුච්චම් ඒ වගේම සිතේ විසිරීම සම්පූර්ණයෙන්ම සිතේ විසිරීම නැහැ සංසිඳිලා තියෙන්නේ. අන්නේය. ඒ යාගේ සමාධි මට්ටම හරි පැහැපත් කියනවා. ඒ නිසා යා මරණින් මත්තේ පරිසුද්ධාභ පිරිසිදු ආලෝක ඇති දෙවියන් අතර ගිහින් උපදිනවා. මෙන්න මේක තමයි කියනවා සමහර අය පිරිසිදු ආලෝක ඇති දෙවියන් අතර උපදින්නත් සමහර අය එළිය නැති කිලුටු ආලෝක ඇති දෙවියන් අතර උපදින්නත් හේතු වෙන්නේ. එතකොට සබිය කච්චාන ස්වාමීන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීනි හරි යගේ කියන විස්තරය හැබැයි ඔබ වහන්සේ මේක විශේෂත්වයක් තියෙන ඔබ වහන්සේ මේ විස්තර කරද්දී ඔබ වහන්සේ මේ කාගෙන්වත් අහපු ගතියක් පේන්න නැහැ. මේ ධර්මයේ දේශනා කරද්දී අනුරුද්ධයන් වහන්සේ කාගෙන්වත් අහපු ගතියක් පේන්න නැහැ. ඒ වගේම මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම වෙන්න පුළුවන් කියලා මේ අඩමාන්ට කරපු කතාවකුත් නැහැ කියනවා. එතකොට කියනවා මේ අනුරුද්ධ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ කතා කරපු ආකාරය අනුව මට නම් මෙහෙමයි කියලා හිතෙන්නේ. ඒ තමයි මට නම් මෙහෙමයි හිතෙන්නේ ඔබ වහන්සේ මේ දෙවිවරුත් එක්ක ඉඳලා තියෙනවා. මේ දෙවිවරු සමග තමයි ඔබ වහන්සේ ඉඳලා තියෙන්නේ. ඒ වගේම උභාසය මේ දෙවිවරුත් එක්ක කතා බස් කරලා තියෙනවා. මේ දෙවිවරුත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. නැත්නම් මේ විදිහට දෙවිවරු ගැන කියන්න බෑ කියනවා. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ වදාලා පින්වත් ආයෂ්මත් කච්චාන ඔබ වහන්සේ මටම ඉලක්ක කළ නේද දැන් මේ කිව්වේ. ඒ නිසා මම දැන් ඔබට කියන්නම් එහෙනම්. ඒක ඇත්ත කියනවා. මම බොහෝ කාලයක් මේ දෙවිවරුත් එක්ක කියනවා ඉන්නේ. මම බොහෝ කාලයක් මේ දෙවිවරුත් එක්ක ඉන්නේ. මම බොහෝ කාලයක් මේ දෙවිවරු ආශ්‍රය කරනවා. ඒ නිසා මම මේ දෙවිවරුත් එක්ක හරි බොහෝ කාලයක් තිස්සේ කතා බස් කරනවා, සාකච්ඡා කරනවා, විමසනවා. ඒ නිසා ඔබ කියපු කතාව හරිය කියනවා. එතකොට දැන් මේ මේ සිද්ධිය වුණේ gederටනේ. පංචකංග ඔව් ජේෂ්ඨ වඩිතුමාගේ නිවසේ මේ දානට වැඩලා ඇති වෙච්ච කතාව. එතකොට මෙතන දැන් පංචකංග වඩිතුමාත් අහගෙන ඉන්නවා. එතකොට කියනවා මේ පින් අර සබී කච්චාන ඒ ධර්ම සාකච්ඡාට සහභාගී වූ අනිස් ස්වාමීන් වහන්සේ කියනවා මේ පින්වත් ගෘහපතියේ ඔබට හරීම ලාභයක් කියනවා මේක. ඔබට මනාව ලාභයක් කියනවා. මොකද හේතුව දැන් ඔබටත් මේ දෙවියන් ගැන එහෙම නැත්නම් භවනා ගැනම සැකයක් තිබ්බනම් ඒ සැකේ දැන් ගියා නේද කියලා. දැන් ඔබට මේ ධර්මයේ කෙරෙහි ඔබ ඔබට විතරක් නෙමෙයි අපටත් මේ වගේ දෙයක් අහන්න අවස්ථාවක් ලැබුණයි කියනවා. ඒතර මේකෙන් අපිට පැහැදිලි වෙනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මිනිසුන්ට විතරක් සීමා වෙච්ච එක නෙවෙයි කියන එක. එතකොට මේ මේ අනිත් එක බලන්න දැන් මේ සිද්ධිත් එක්ක බැලුවම පේනවා ධර්මයේ හැසිරෙන අය ගොඩාක් මරණයටපත් වෙලා දෙවියන් අතරට යනවා. එතකොට අපි බැරි වෙලාවත් දෙවියන්ට ගැරහැව්වොත් අපි මිනිස්සුන්ව විතරක් හුවා දක්ව දක්ව කතා කළොත් මනුස්ස ලෝකෙ විතරයි ධර්මය අවබෝධ කරගන්න ඉන්න තියෙන්නේ. මිනිස්සුන් අතරට ආවොත් විතරයි මේක අවබෝධ කරගන්න පුළුවන්. දිව්‍ය ලෝකවල ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒතර අපි ඇත්ත කියන අයද බොරු කියන අයද? ওই බොරු කියන අය වෙනවා. ඇත්ත ඒක නෙමෙයි. ඇත්ත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මිනිසුත් අහනවා දෙවිවරුත් අහනවා. මාතලේ ප්‍රදේශයේ එක දුවක්. ඒ දුවගේ නම මම දන්නේ. දුව මාත් එක්ක වෙලා කතා කළේ අම්මා තමයි එක්කන් ආවේ. ඒ දුව උදේට බුදුන් වදිනවා. බුදුන් වැඳලා මේ සූත්‍ර දේශනා හයක් විතර පිරිත් පොතේ බලාගෙන කියනවා. අපි වෙරසටන් වල තියෙන කෙනෙක් නෙමෙයි. හවසටත් බුදුන් වැඳලා කියනවා. මේ දුවට බුදුන් වහන්සේලා හොඳට වන්දනා කරලා ඉවරන එකට හිත තැම්පත් වෙනවා. සමාධිමත් වෙනවා. ඉතින් මේ දුවට පේනවා මේ දුවත් එක්ක ලොකු පිරිසක් ඇවිල්ලා බුදුන් වඳිනවා. මල් පූජා කරනවා. මේ දුවට පේනවා ලස්සනට ඇඳගෙන ඉන්න පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ දුව අහලා ඔයාලා කවුද? එතකොට මේ පිරිස කියලා අපි මේ මහමෙවුනාවට බණ අහන්න යන අය. එතකොට බලන්න එතකොට මහමෙවුනාට බණ අහන්න යන්නේ කියන එකේ තේරුම මොකද්ද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා අපි කියලා මේ දෙවිවරු. එතකොට ඒ සමහර විට අපි දන්නේ නැහැ කියන්නේ බූමාට දෙවිවරුද? එහෙම නැත්නම් තවත් දෙවිවරුද අපි දන්නේ නැහැ කියන. නමුත් එතකොට මේ දුවත් එක්ක සමහරට මේ සම්බන්ධය අර දෙවිවරුන්ගේ තියෙනවා. ඊට පස්සේ මේ අපේ සමහර අසපු පිළිබඳ සම්පූර්ණ විස්තරය මේ දුවට මේ මේ අය කියනවා. ඒතර මේකෙන් පේන්නේ මොකද්ද? මිනිසුන් විතරක් නෙමෙයි මේ ධර්මය අහන්නේ. දෙවියනුත් අහනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ ධර්මයේ දේශනා කරන්න මුල මැද අග පිරිසිදු පැහැදිලි අර්ථ ඇති පැහැදිලි වචන ඇති ධර්මයේ කියා දෙන්න මෙය ලෝකානුකම්පාවෙන් දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස. එහෙමනම් පින්වත්නි ඔබ වුණත් කාත් එක්ක හරි ධර්මයේ කියනවනම්. ඒතර මේ ධර්මය ඇහෙන්නේ යාට විතරක් නෙවෙයි. එහෙනම් මේ ධර්මයේ මේ නොපෙනෙන ලෝකෙට ඔබ අධර්මයක් කිව්වොත් ඒකත් ඇහෙනවා. එතකොට මේ අධර්මය අහලා යෙන්නම යනවා. අධර්මය අහලා නොමග ගියාම ඒක හිතසුව පිණිස පවතින්නේ නැහැ. මේ නිසා දෙවරුගේ ජීවිතත් ස්ථිර ජීවිත නෙවෙයි. මිනිසුන්ගේ ජීවිතත් ස්ථිර ජීවිත නෙවෙයි. ඒතකොට මිනිස්සුත් අනිත්‍ය ජීවිත ගෙවන්නේ දෙවියනුත් අනිත්‍ය අනිත්‍ය ජීවිත ගෙවන්නේ. ඒ වගේම මරණින් මත්තේ අපාය උපදින අනතුර මිනිසුන්ටත් තියෙනවා දෙවියන්ට තියෙනවා. බුද්ධ දේශනාවේ තියෙනවා නියපොතට පස් ටිකක් කරන් දේශනා කළා. මහණෙනි දෙවියන් අතර ඉන්න අය චුත වුණාම ආයමත් දෙවියන් වෙන්නේ මේ නියපොතට ගත්ත පස් ටික වගේ පිරිසක්. දෙවියන් අතර ඉන්න අය චුත වෙලා මහ පොළොව වගේ පිරිසක් නිරේ යනවා කිව්වා. තිරිසං අපාය යනවා කිව්වා. එතකොට දෙවියන් අතරේ ඉන්න පිරිසක් අතරින් මනුස්ස ලෝකෙට එන්නේ නියපොතරගත් උපස් ටිකක්ගේ පිරිසක් කියවා. දැන් අපිට හරි පැහැදිලි ඒක. දැන් සමස්ත ලෝක ජනගහණය ගත්තොත් මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට ඕනේ. මේ ගෞතම බුද්ධ ශාසනයේ පිළිසරණක් ලබන්නට ඕනේ කියලා ධර්මයේ හැසිරෙන පිරිස නියපොතරගත් ප්‍රමාණය වගේ නැද්ද? ඒ වගේ සුළු ප්‍රමාණයක් ඉන්නේ. ඒ නිසා අපට පේනවා ලুকু පිරිසකට ලෝකේ ධර්ම මාර්ගයක් විවෘත නැහැ. ලুকু පිරිසකට නිවන් මඟක් විවෘත නැහැ. ලুকু පිරිසකට ආරි සත්‍ය විවෘත නැහැ. බහුතරයකට සත්‍ය වෙහිලා තියෙනවා. බොහෝම සුළු පිරිසකටයි සත්‍ය විවෘත වෙලා තියෙනවා. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා සරලව අහන්න ලැබුණු නිසායි. රහස් බණක් නැති, රහසේ උපදේශ නැති, විවෘත උපදේශ ඇති. විවෘත ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් ලැබුණු නිසායි. ඉතින් මේ නිසා ඔබ හොඳට තේරුම් ගන්න අපට ලැබිච්ච මේ මනුස්ස ලෝකේ අපට ලැබිච්ච දුර්ලභ දෙයක්. අනිත් එක ඔබට තේරෙනවා ඇති එන්න එන්න ස්වාභාවික විපත් වැඩි. මේ ස්වාභාවික විපත්වල තියෙන ස්වභාවය අපිට හිතා ගන්න බෑ. මේ මට නුදුරු අනාගතයේ කොයි විදියට මේ ලෝකෙ මුණ දෙයිද කියලා අපිට හිතා ගන්න බෑ. මේ නිසා අපට ආරක්ෂාව හැටියට තියෙන්නේ ධර්මයයි. ධර්මයේ ලක්ෂණය මොකද්ද? ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී ඒසානි ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී චත්තං මහන්තං යථා වස්ස කාලේ ඒසානි සංසු ධම්මෝ සුචින්නෝ නුදුග්ගතින් ගච්ඡති ධම්මචාරී ධර්මයේ හැසිරෙන එක්කිනාව ධර්මයෙන් ආරක්ෂා කරනවා වැස්ස වෙලාවට විශාල කුඩයක් යට ඉන්නවා වගේ ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ ධර්මයේ හොඳට පුරුදු කළොත් මෙයයි අනුසාස නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී ධර්මයේ හැසිරෙන එක්කිනා දුගතියේ උපදින්නේ නැහැ එතකොට මේ දුගතිය සුගතිය කියන දෙක තීරණය වෙන්නේ හැසිරීම මතයි. ඒතර හැසිරීම තුල ධර්මයේ තියෙනවා නම් සුගතිය. හැසිරීම තුල අධර්මයේ තියෙනවා නම් දුගතිය. මේ නිසා පින්වත්නි අපට මේ වගේ උතුම් ධර්මයක් ලැබුණාම මේ වගේ දුර්ලභ ධර්මයක් ලැබුණාම මේ වගේ පරම දුර්ලභ ධර්මයක් ලැබුණාම අපට මේ ධර්මයේ කෙරෙහි හිත පහදවාගෙන ඒ පැහැදීමෙන් අපි නවතින්න හොඳ නැහැ. ඊට පස්සේ අපි මේ ධර්මයේ අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕනේ. ගලපා ගන්නට ඕනේ. ඒකට තමයි දැන් බලන්නේ සමහර විට මෛත්‍රී භාවනාව ගැන හරි තේරුමක් නැතුව හිටියානම් අනුරුද්ධ මහරහතන් වහන්සේගේ මේ උතුම් දේශනාව අහලා අපිට පුළුවන් ක්‍රම දෙකටම මෛත්‍රී භාවනාව වඩන්න. ඒ තමයි අප්පමාන චේතු විමුක්තිය වඩන්නත් පුළුවන් මහාගත චේත විමුක්තිය වඩන්නත් පුළුවන්. ඒ වගේම අපි දැන් දන්නවා මහාගත චේත විමුක්තිය අනුසස් වැඩි කොයි විදියට වැඩුවොත්ද? ඒ වගේම අපි දන්නවා සමාධියක් ඇති වුණොත් බැරි වෙලාවත් අපිට සමාධියක් ඇති වෙලා පොඩි එලියක් આવත් අඳුරු. ඒතර අපි දන්නා මේ සංකලිට්ඨාව. ඒතර අපි දන්නා ඒකට හේතුව. මොකද්ද? කාය සැහැල්ලු වෙන්නේ නැහැ. තීන මිද්ද තියෙනවා. හිත විසිරෙන. එහෙනම් අපි ඒක ප්‍රහාණය කරගෙන ඒක දිනු කරගන්නත් අවස්ථාව ඇති කරගන්න පුළුවන්. ඒ වගේම අප්‍රමාණ චේතු විමුක්තිය වැඩිීමේදී දැන් මෛත්‍රිය භාවනාව කරන්නත් දානවා. ඊළඟට කරුණා භාවනා කරගන්නත් අපිට හිතෙනවා කියමු අපිට උදේවරුේ කරුණා භාවනාවෙන් වාසය කරනවා. ඒතර යාට පුළුවන් උදේවරුේ අප්‍රමාණ චේතු විමුක්තිය තුල කරුණා භාවනා වඩන්න. එතකොට යාට හිතනවා කියමු කෑම කාලා ඉවර වෙලා දවල් මම පැයක් මුදිතා භාවනාවෙන් වාසය කරනවා. එතකොට යාට පුළුවන් මුදිතා භාවනාවෙන් අප්‍රමාණ චේතු විමුක්තියෙන් වාසය කරන්න. එයාට හිතෙනවා කියමු මට නිින්ද යනකම් මම උපේක්ෂා භාවනාවෙන් වාසය කරනවා. එතකොට යාට පුළුවන් උපේක්ෂා භාවනාවෙන් අප්‍රමාණ චේතු විමුක්තිය වඩන්න. මේ විදිහට එයාට දැන් බලන්න කොච්චරනම් නෝනින් මෙනෙහි කරන්න කුසල ධර්ම පුණ්‍ය ධර්ම බුද්ධ ශාසනය නිසා අපට විවෘත වෙනවා. අපි මේ ගෙවි යන කාලේ නැත්තම් බොහෝ ජීවිත අපිට පේනවා. එක්කෝ මේ નિසරු ශබ්ද තමයි අපි අහන්නේ වැඩිපුර. වැඩිපුර අපිට අහන්න ලැබෙන්නේ નિසරු ශබ්ද. નિසරු ශබ්ද වලට අපි කියන්නේ මොනවද? සම්පප්පලාප. අපිට નિසරු අර්ථ ශූන්‍ය, අර්ථ රහිත අර්ථ විරහිත දොස් සහිත සින්දු තමයි අපිට වැඩිපුර අහන්න ලැබෙන්නේ. හොඳට බලන්න රේඩියෝ එකක් අහලා අන්තිම මොනවද අහන්න කියලා හිතෙනවා. ඊළඟට ටීවී එකක් බැලුවත් එච්චරයි. නිස්සරු ආර්ථ ශූන්‍ය ආර්ථරහිත හිස් දේවල්. එතකොට මේ ලෝකෙ මේ හිස් දේවල් අගය කර කර හිස් දේවල් පෙන්න පෙන්න ඒම සාරය කියලා දැනගෙන ඉන්නේ. බුදු දේශනාවේ තියෙනවනේ නේ. අසාරේ සාර මතිනෝ. අසාරේ සාර මතිනෝ කියන්නේ අසාර වූ දේවල්. සාරේ කියලා හිතාගෙන ඉන්නවා ඉහළින්. නිස්සාර වූ දේවල්, අර්ථ ශූන්‍ය දේවල්, තුච්ඡ දේවල් හුවා දක්ව දක්ව ඉන්නවා. සාරවත් කියලා. ඒක තමයි ලෝකේ මාධ්‍ය වලින් වෙන්නේ. සියලුම මාධ්‍ය වලින් වෙන්නේ ඒකයි. එතකොට අසාරේ සාරමතින සාරේ චාසාර දසිනෝ සාරවත්දී අසාරයි කියන දැක්මෙන් යුක්තයි. දැන් අපි දැන් බලන්න මේ කොච්චර සාරවත් දෙයක්ද මේ කතා කරන්නේ. නමුත් ඕක කතා කළොත් ඒ මාධ්‍ය වලින් අපිට ආණ්ඩම් වේ මොනවද මේ විකාර දේවල් භාවනාවල් කියන්නේ මොනවද මේ? ඇයි ඒක සාරවත් වූ මානසික කුසල් වැඩිම භාවනාව කියන්නේ මොකද්ද? මානසිකව සාරවත් කුසල් වැඩිම මානසිකව සාරවත් කුසල් වැඩිම ගරහනවා ගරහනවා නම් එතකොට එයා දැක්කේ මොකද්ද සාරේච අසාර දස්සිනෝ සාරවත් වූ දේ අසාරව දැක්කේ දැන් අපි ගත්තොත් දැන් විසක් වලට බොහෝ දෙනෙක් මේ ස්ථානෙත් මම හරි සන්තෝෂ වුණා අහලා විසක් පුන් පොහේ දවසේ තුන්යම් රාත්‍රිය මුළුල්ලේ අවදීන් පිරිත් කිය කී භාවනා කර කර කාලෙ ගෙව්වා කියලා. එතකොට බලන්න උපෝසත සීලේ දවසක් මුළුල්ලේ ආරක්ෂා කරලා. ඉතින් මේක ඇහුනොත් ඔය අසාර වූ දේ සාර වශයෙන් ගත්තු සාර වූ දේ අසාර වශයෙන් දකින කෙනෙක් කිය මේ පිස්සු කිය සන්තෝෂයෙන් ඉන්න තියෙන කාලේ මේ සීල් රැකගෙන මේ විකාර කරනවා කියයි. එහෙම කතාව වෙන්නේ නැද්ද? අන්න එතකොට අසාර වූ දේ සාර වශයෙන් දකිනවා සාරවත් වූ සීලය අසාරයි කියලා හිතන්න. සාරයක් නැහැ කියලා. සාරය කියන්නේ අරටුව, හරය. හරයක් නැහැ කියලා හිතන්න. එතකොට මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරන්න ඕනේ. එහෙම කියේට අදිමදි වෙනවා. ඇඟ අඹරනවා. ගොත ගහනවා. කියාගන්න බෑ කෙලි. ඇයි හේතුව? අන් සාරේච්ච අසාර දස්සිනෝ සාරවත් වූ මාර්ගඵල ගැන සාරයක් නැtei කියලා හිතන් ඉන්නේ. ඒකයි එහෙම වෙන්නේ. ගොත ගැහෙනවා වචන එන්නේ නැහැ කියා ගන්න. ඊට පස්සේ ඕව කොහේ කරන්නද? කවුද මාර්ගඵල ලැබුවයි කොහෙද ඉන්නේ? ඔහොම කියනවා. එතකොට මොකද්ද? සාරවත්දී අසාර වශයෙන් දකිනවා. නිවන ගැන කතා කරොත් එහෙම ගොඩක් කේන් කියනවා. නිවන ගැන කතා කරපු ගමන් කියන්නේ මොකද්ද? හා හා ඌව කියන්න එපා කියනවා. ওই මාතෘකාවල් කතා කරන්න එපායි කියනවා. මේ කන කනබන හැටි ජීවත් වෙන හැටි කතා කරන්නයි කියනවා. අන්න සාරවත් වූ නිවන. එතකොට මට මතක් වෙන මේ වගේ හිස් දේවල් අහනකොට අනේ බුදුරජාණන් වහන්සේ මොනතරම් සාරාසන්ති කල්පලක්ෂය පෙරුම්දම් පිරුවද මේ හොයාගන්න මේ නිවන. නිකන්ද ඒක කළේ. අපි කල්පනා කළොත් මේ අනික ඒකට උදව් දීපු අය නිවන ආબોධ කරන්න පෙරුම්දම් පුරද්දී විසන්තර ජාතකයේ ඒ විසන්තර ආත්ම භාවයේ දරුවෝ දෙන්න උදව් දුන්නේ නැද්ද පෙරුම් පුරන්න බිරිඳ මන්ත්‍රී දේවිය දන් දෙන්නකට කිව්වා ස්වාමීනි හොඳයි මාව දෙන්න. ඔබ වහන්සේට මේකෙන් බුදු බව ලැබේවා. හිතන්න පුළුවන් දේවල් මේ මිනිස්සු කරලා තියෙන්නේ. හීනකින්වත් අපිට හිතන්න බැරි දේවල්. මේ නිසා ඒ විදිහට දුක් මහන්සි වෙලා සාරා කල්ප සාරා සංකල්ප ලක්ෂය පෙරුම්දම් පුරලා ඊළඟට manuss ලෝකෙට ඇවිල්ලා දෙවියන්ගේ ආරාධනාවෙන් ඊළඟට සේනා සහිත මාර්යා පරාජයට පත් කරවලා ඒ යමා මහ නිවන අවබෝධ කළේ. ඒ නිවන ගැන අපි සාරයක් හැටියට දැක්කේ නැත්තම් බුද්ධ දේශනාවේ තියෙනවා දේශනා කළ එක තැනක මහණෙනි මේ මේ බ්‍රහ්මසර ජීවිතේ තියෙන්නේ ජනතාව මැද්දට ගිහින් හුරතල් වෙන්න නෙමෙයි කියනවා. මේ බඹසර ජීවිතයේ තියෙන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අනුසස් කොට නෙවෙයි කියනවා. මහණෙනි මේ බඹසර ජීවිතයේ තියෙන්නේ සීලය අනුසස් කොටක් නෙවෙයි කියනවා. මහණෙනි මේ බඹසර ජීවිතයේ තියෙන්නේ සමාධිය අනුසස් කොටක් නෙවෙයි කියනවා. මහණෙනි මේ බඹසර දිවිසේ තියෙන්නේ ප්‍රඥාව අනුසස් කොටක් නෙවෙයි කියනවා. මහණෙනි මේ බඹසර ජීවිතේ තියෙන්නේ යම් අරහත් ඵල විමුක්තියක් ඇද්ද? අමාමහා නිවනක් ඇද්ද? ඒ නිවන අනුසස් කොටයි. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සාරය පෙන්වන හැටි. අසාරේ සාරමතිනෝ අසාරෝදේ කෙරෙහි සාරවත්්‍ය කියලා හිතාගෙන ඉන්න. සාරේ චසාර දස්සිනෝ සාරවත් වූ සීල සමාධි ප්‍රඥා මාර්ගඵල නිවන ආදී සාරයක් නැtei කියලා නම් එයාට පේන්නේ තේ සාරං නාදි ගච්ඡanti ඒ කවුරුවත් කවදාවත් ජීවිතේ හරයක් ලබන්නේ මොකද හේතුව මිච්ඡා සංකප්ප ගෝචරා ඒගොල්ලෝ ගොදුරු වෙලා ඉන්නේ මිත්‍යා සංකල්පයටයි වැරදි කල්පනාවලට ගොදුරු වෙලා ඉන්නේ. වැරදි වැරදි කල්පනාවල් වලට ගොදුරු වෙච්ච අයගේ ජීවිතවලට කිසි දවසක හරය කියන කියන්නේ නැහැ කියනවා. සාරංච සාරතෝ ඥත්වා සාරවත් වූ දේ සාරවත් වූ දේ හැටියට අවබෝධ කරගෙන අසාරංච අසාරතෝ අසාර වූ දෙය අසාර වූ දෙය හැටියට අවබෝධ කරනවා නම් එයා අසාර වූ දෙය අත්හරිනවා. තේ සාරං අධිගච්ඡanti. ඒ අය තමයි සාරවත් වූ දෙයට පැමිණෙන්නේ. මොකද හේතුව? සම්මා සංකප්ප ගෝචරා. ඒ ඒ පිරිස සම්්‍යක් සංකල්ප යහපත් කල්පනාවටයි ඇය වැටලා ඉන්නේ. එතකොට පින්වතුනි අපිට පේනවා මේ යහපත් කල්පනාව ඇති ගන්න සම්්‍යක් සංකල්ප ඇති ගන්න අපිට උපකාරී වෙන්නේ නුවණින් කල්පනා කරන්න පුළුවන්කමයි. නුවණින් කල්පනා කිරීමේ හැකියාව අපට නොතිබුණොත් සමහර විට දැන් සමහර විට ගිහි පිරිස ගත්තොත් හැමතිස්සෙම ඒ පිරිසට අනතුරක් තියෙනවා. මොකද්ද? ධර්මයේ නොවන දේ ඇහෙන එක. අධර්මයේ ඇහෙන එක. අසාර වූ දේ සාරවත් කියලා හුවා දක්වන තොරතුරු ලැබෙන එක. හැමතිස්සෙම මේ අනතුරට මැදි වෙලා එයා ඉන්නේ. ටීවී එකක් දැක්කත්, රේඩියෝ එකක් ඇහුවත්, පත්‍රය බැලුවත්, කෙනෙක් එක්ක කතා කළත්, එයාට හැමතිස්සෙම ලැබෙන්නේ මොකද්ද? අසාරේ සාර මතිරෝ. નિસારુ දේය සරු කී කියා ඉන්න ලෝකේ. සාරි චාසාර දසිනෝ සරුදේ අසාරයි කී කියන ලෝකෙ තමයි අහුවෙන්නේ. එතකොට මේ මිත්‍යා සංකල්පයට මැදි වෙච්ච සමාජයේ මැද්දෙන් සරුදේ සරු හැටියට, નિසරුදේ નિසරු හැටියට තෝරලා බේරලා නෝනින් විමසගෙන සාරවත් දේ තමන්ගේ ජීවිතේ කරා ගැනීමට නම් කිසිම කලකට වඩා මේකලා අපිට අවශ්‍යයි බුද්ධිය. නුවණ සී කල්පනාව. මොකද මේ බුද්ධිමත් බව නොතිබෙන්න අපිට කිසි දවසක මේ ධර්ම මාර්ගයන් හම්බ වෙන්නේ නැහැ. ධර්ම මාර්ගයන් හම්බ වෙන්නේ නැහැ. දැන් මම වුණත් මගේ ජීවිතේ මගේ නුවණ නිසාමයි මම බේරුනේ. මම මේ ධර්මාර්ගයද්දි මම කොච්චරනම් මේ ධර්මාර්ගයෙන් වැටෙන දේවල් මං අහන්න ලැබුණද මට. ඕවා කරන්න එපා. කවුද ඔය ධර්මාර්ගිනගෙන කවුද ආවෝද කරගත්තේ? කො පෙන්නන්න බලන්න ධර්මයේ ආවෝද කරපු එක්කනේ. කොහෙද ඉන්නේ? හැමතිස්සෙම එහෙම එහෙම ගරහන සමාජයක් තුලින් ඒව ගණන් නොගෙන ධර්ම මාර්ගයේ හොය හොය හොය හොය ගිහිල්ලා ධර්ම ධර්මයේ කියවලා කියවලා ඒ කෙරෙහි හිත පහදවා ගන්න ලැබෙන්න බුද්ධියම නේද හසුරවන්න තියෙන්නේ. ඒ නිසා පින්වත්නි මේ බුද්ධිය හසුරනවා කියන එක ඒක අපිට වාසනාවක්. ඒක අපිට උපතින් ලැබෙන එකක්. දැන් මම ඇහුවා මේ ඊපෙරේදා මේ අලුත් පොතක් නිකුත් වෙලා ඇමරිකාවේ New Earth කියලා පොතක්. ඒතර ඒ පොතේ තියෙනවලු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා උපුටා දක්වනවා මේ ජේසුතුමා කියූ කියුන් එක ගලප ගලප. ඒතකොට ජේසුතුමාගේ කියුන් හැටියට. ඉතින් සමාජයේ තියෙන එක හරි රසවත්. හැබැයි තියෙක තියෙනවා කියන්නේ බොහොම සරල දේවල්. ඒ කියන්නේ තරහ නැතු ඉන්න එක ඊළඟට අහංකාර නැතු ඉන්න එක ඊළඟට මමත්වෙන් තොරව ඉන්න එක මේවා තමයි බුද්ධ දේශනාවලින් අරගෙන මේ දාලා මෙයා එක්කෙනෙක් එයාගේ වැහැටියට දාලා හදලා. ඉතින් මිනිස්සු හරි ඉහෙලින් මේක කතා කරනවලු. මං කල්පනා කළා එතකොට ලංකාවේ මිනිසයන් මොනතරම් වාසනාවන්තයිද? ඇයි ඒ? ගෞතම බුදුරජුන්ගේ ගැඹුරු දේශනා. දැන් අද අපි ඉගෙන ගත්තේ ගැඹුරු දේශනාවක් නෙවෙයිනේ. අද අපි ඉගෙන ගත්තේ සරල දේශනාවක්. මෛත්‍රී භාවනාව අපමාන චේතු විමුක්ති වඩන්නේ කොහොමද? මහාගත චේතු විමුක්ති වඩන්නේ කොහොමද? නමුත් ඒක ඇතුලෙන් යම්කිසි ගැඹුරක් ගියා. මොකද්ද ගැඹුර? මේ සමාධි මට්ටම් ඇති වෙලා එක එක්කෙනා දෙවියන් අතරේ උපදින හැටි. ඊර්වසි ඒ දෙවියන් අතරේ උපදුනාට පස්සේ මනුස්ස ලෝකෙ දිනු කරපු දේවල් එයයි භුක්ති විඳින හැටි. මේවා සාමාන්‍යයෙන් එකපාරේ වෙන ලෝකයක මිනිසුන්ට කිව්වොත් බටහිර වගේ රටවල් වල මේ මිනිස්සු ඒ මිනිස්සු අහන්නේ නැහැ. ඇයි හේතුව? ඒ මිනිස්සු ඉගෙනගත්තු ආගමින් ඒ මිනිස්සු අවුරුදු දහස් ගාණක් හික්මිලා තියෙන්නේ නුඹලාට තියෙන්නේ මේ ජීවිතේ විතරයි. නුඹලා මරණින් මත්තේ දෙවියන් ළඟට යනවා. එමුණු හිතන්න දෙයක් එතකොට නෑ. ජීවිතේ ගැඹුරක් හිතන්න අවස්ථාවක් නෑ. ජීවිතේ තේරුම් ගන්න අවස්ථාවක් නෑ. තවක් කෙනෙක් මැරෙනවා. මැරුණාම හිතන්නේ කොහොමද? ආ මැරිච්ච කෙනා දෙවියන් ළඟට ගියා. එහෙනම් දුක් වෙන්න හේතුවකුත් නෑ. එතකොට මේ මිනිස්යාගේ අවිද්‍යාව පවත්වන්න හොඳ පරිසරයක්. ඒ අවිද්‍යාව පවත්තන්න හොඳ පරිසරය නිසා නුවණින් විමසන්නේ නුවණින් විමසන්නේ නැති නිසා නුවණින් විමසන ධර්මයක් ඇහෙනකොට ඒක තේරෙන්නේ එතකොට යාට උවමනා වෙන්නේ මේ ජීවිතේ දැන් බටහිර රටවල් වලට භාවනාව වුණත් මේ වගේ මේ අපමාන චේතු විමුක්ති මහාගත චේතු විමුක්ති මෙහෙම වඩනවා මරණින් මත්තේ මෙහෙම ලැබෙනවා ඒ කතාවල් නැහැ ඒගොල්ලන් බලන්නේ මේ පීඩනය අඩු කරගන්න. ඒකට කියන්නේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න ඕනේ. ඔච්චර එච්චර තමයි. ඒතකොට ඒගොල්ලෝ උඩින් පල්ලෙන් අත ගන්නනේ. ඒ අතින් අපේ රටවල් වාසනාවන්. ඒ වාසනාවන් කියන්නේ මේ රටවල් වල අපිට මේ ළඟදී ආව ඇමරිකාවේ මහත්තයෙක් කතා කරලා විස්තර කිව්වා මම කිව්වා නෑ මහත්තයා මේ බටහිර රටවල් මිනිස්සුන්ගේ හරි උනන්දුවක් තියෙනවා. මං කන්නේ උනන්දු මට නම් සත පහකට වැඩක් නැති ඒ උනන්දුවේ තියෙන්නේ මේ තම්පුන් ලෞකික එකක් කියලා. මං කො මෙහෙම නෑ මේ අපි වයසක ආච්චි කෙනෙකුට අඬ ගහලා මේ කර්මයේ කර්ම විපාක අපාය නිවන හොඳට තේරෙනවා කිව්වා මෙහෙම. මේ මිනිස්සුන්ට තියෙන හැකියාව නුවණ වෙන කෙනෙකුට නෑ. ඉතින් මේ නිසා මේ අවස්ථාව අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ අපිට කොච්චර දුර්ලභ වූ දෙයක්ද මේ ලැබිලා තියෙන කියලා ලැබිලා තියෙන්නේ කියලා දැන් මේ දෙවියන් ගැන මිනිසුන් ගැන බඹුන් ගැන නිරේ ගැන තිරිසං අපාය ගැන പ്രേත ලෝක ගැන මේවා විමුක්ති මාර්ගය ගැන රහතුන් ගැන බුදුවරයන් වහන්සේලා ගැන පසේ බුදුවරු ගැන කවුද මේ සමාජයේ මිසක් ඒ සමාජේ කතා කළාද මේ නිසා අපි මේ ඉපදිච්ච එකේ ප්‍රයෝජනෙ අපි ගන්න ඕනේ ඒ තමයි අපි මැරෙන්න ඉස්සර වෙලා අපේ ජීවිතවල මේ ධර්මය දියුණු කරගන්න මහන්සි ගන්න ඕනේ. මේක අපිට දුර්ලභ එකක්. බැරි වෙලාවත් අපි කිම පිං රැස් කළා ඒ රටට වැටුනොත් ආයමත් අර අන්දගොඩිය තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඉතින් මේ නිසා කාලා බීලා සතුටින් ජීවත් වීමම ජීවිතයේ හරයයි කියලා බුද්ධිමත් මිනිස්සු සලකන්නේ නැහැ. බුද්ධිමත් මිනිස්සු ඒක සලකනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අපි ගත්තොත් බුද්ධ කාලේ මේ පහසුකම් මොකුත් තිබ්බද? බුදුරජාණන් වහන්සේ සිරප්පු දෙකක් පාවිච්චි කරේ නෑනේ. කුඩයක් ඉහෙලගෙන ගියේ නෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා වැඩිපුර ජීවත් වෙන්නේ කොහේද? වනාන්තරයේ. බොහෝම මේ පිදුරු ගෙවල් වල වාසය කළේ මැටි කුටියක වාසය කළේ. පිණ්ඩපාති කරගෙන ජීවත් වුණේ. සමහර විට සෝහණින් ගත්තු රිදි කෑල්ලක් පුරවගෙන වාසය මේ කාලේ පෙනේ මහා නරක දෙයක් හැටියට. ඇයි මේ කාලේ හිතන්නේ සැපේ කියලා කාලා බීලා ඇඳලා පැළඳලා ජීවත් විතරයි. බුදු කෙනෙක් පහළ වෙලා මේ මිනිස්යාට දෙන අවබෝධය අතිවිශාලයි. ඒ අවබෝධය කොච්චර පළලද කියන්නේ උඩුමහල් ප්‍රාසාදයෙන් බිමට බැස්සේ නැති රන් මිරි වැඩි පයෙහි ලාගෙන හිටිය රන් බඳුනේ රන් හැන්දින් කෑම කාපු සුකුමාල රාජකුමාරවරු ඒ සියල්ල අත්හැරලා පාංශිකූල වස්ත්‍රයක් පොරවාගෙන මැටි පාත්‍රයක් අතට අරගෙන ගයක් ගයක් ගාන ගිහිල්ලා සිගා සිගාගෙන ලැබෙන දේෙන් වළඳලා ගහක් යට වනයේක වාසය කළා. හැබැයි දියුණු කළා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ප්‍රගුණ කළා ආර්ය අෂ්ටාංගික මාර්ගය. අසාර උදේ අතහැරලා සාරවත් වූ මාර්ගඵල නිවන සාක්ෂාත් කළා. සසරෙන් එතෙර වුණා. මේකයි පින්වතුනි මේකේ තියෙන දුර්ලභකම. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිහා බලද්දී ඒ බලන කෝණේ මේ ලෝකී කතාබස් කරන කෝණේ අහසට පොළොව වගේ. ඒ දෙකේ කිසිම සම්බන්ධයක් නැහැ. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහපු කෙනා නුවණින් කල්පනා කරන කෙනෙක් නම් නුවණින් විමසන කෙනෙක් නම් කෙලෙස් වල ආදීනව දකින කෙනෙක් නම් කෙලෙස් වල අනතුරු දකින කෙනෙක් නම් කර්ම කර්ම විපාක ගැන අවබෝධයක් ඇති කෙනෙක් නම් මෙලෝ පරලෝ ගැන යම් කිසි දෙයක් තේරෙනවා නම් ඌපාතික සත්තු ගැන පිළිගැනීමක් ඇති කෙනෙක් නම් එයාට නෝනින් විමසන්න හරි පහසුයි. එයාට එයාට පස්ස නැහැනේ. එයාට තියෙන්නේ විමසන්නයි. ඒක නෝනින් විමසනකට වැටහෙනවා. ප්‍රශ්න තියෙන එක්කෙනාට විමසනවා විමසනවා කිය කිය ප්‍රශ්න මතු කරගන්නේ. එයාට විමසෙන්නේ නැහැ. එයා නෝන විමසන්නේ නැහැ. එයා කරන්නේ ඔය මොනවා හරි ප්‍රශ්නයක් කරේ එයා එයා විමසනවා නෙමෙයි එයා පැටලෙනවා. විමසනවා කියන්නේ පැටලෙනවා කියන්නේ දෙකක්. අරක කොහොමද මේක කොහොමද කිය කියන එක නෑ පැටලෙනවා මිසක් විමසන්නේ නෑ. විමසනවා කියන එක්කෙනාට ඕනේ අර මූලික පිළිගැනීම් ටික මෙලොව පරලොව ගැන තේරෙන එක කර්ම හොඳ නරක දෙකේ විපාක ලැබෙනවා කියන එක තේරෙන එක ඕපපාදක සත්‍යය ඉන්න පුළුවන් කියන එක තේරෙන එක ජීවිතය ගැන අවබෝධ කරපු මුනිවරු මේ ලෝකයට මෙව හෙලිදරව් කරලා තියෙනවා කියලා තේරෙන එක. එහෙම කෙනෙකුට හරිම ලේසි මේක තේරුම් ගන්න සතර අපාය තේරුම් ගන්න හරි ලේසි. මේකෙන් ඈතර වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගේ නිවන හිත පහදිනවා. එතකොට එයාට නිවන කියන වචනේ ඇහෙනකොට හිත පහදිනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇහෙනකොට හිත පහදිනවා. මාර්ගඵල ඇහෙනකොට හිත පහදිනවා. ද්වේෂය ඇති වෙන්නේ නැහැ. මොකද හේතුව සම්මා දිට්ඨියෙන් යුක්තයි. සම්මා සංකල්ප තමයි යාට මුල් වෙලා තියෙන සම්මා සංකප්ප ගෝචරා. සම්මා සංකල්ප මුල් වෙලා තියෙන. ඒ නිසා පින්වත්නි මේ පින්වතුන්ට මේ ගෞතම බුද්ධ ශාසනය මේ ජීවිතේ මේක පුරුදු කරගන්න පුරුදු කරගෙන ಗುಣධර්ම දියුණු කරගන්න මේ ගෞතම ශාසනයේ තව කල් පවතිනවා ඒ නිසා දෙවියන් අතරත් ගෞතම ශාසනයේ තියෙන වෙන ශාසනයක් නැහැ බුදු කෙනෙක් ළඟපාත අහලක කොහෙවත් නැහැ බුදුවා පතන සම්ප්‍රදායක් විතරක් තියෙනවා අර්ථ ශූන්‍ය වූ ඒ නිසා ඒ අර්ථ ශූන්‍ය සම්ප්‍රදාය අතහැරලා අර්ථවත් වූ සාරවත් වූ ගෞතම සාසනය තියෙනවා. ඒ නිසා මේ ගෞතම සාසනය තුල මේ පින්වත් සියලු දෙනාට ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු